අන්තිමයා වීම අගනේය. මේ ආත්ම භවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අදිෂ්ඨානය ජය ගැනීමට වීරයෙන් පෙරට යන භික්ෂුවට වත යනු කප්පුකකි. වත යනෙන් හඳුන්වන්නේ ආරණ්‍ය තෘෂ්ණාවෙන් ආරණ්‍ය මගේ මම ආරණ්‍ය යන මමත්වයෙන් කුටි හදන කාණු කපන ගොඩ නැගිලි තනන මල් වවන දේවල් නොවේ. භික්ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්ෂුවගේ යුතුයකම ලද දෙයින් සතුටු වීම සහ ගිහි පින්වතුනි යුතුයකම් මඟ හරින්නේ නම් ඒද කමඨාණක්. ලෝක ස්වභාවයක් යයි ගෙන ලෝකයෙන් මිදී යෑමේ භික්ෂුවට උපරිම මට්ටමින් යැපීමට අවශ්‍ය තුන් සිවුරත් පාත්‍රයත් කුටි පහසුකමත් පමණි. නිවන් මගේ සීමාවද මේ අවමය තුල ගොනු වී පවතී. පව මගේ සීමාව මීට වඩා විශාල වශයෙන් පුළුල්ය. තමා විසින් කළ යුතු වත් රාශියක් ආරණ්‍ය තුල ඇත. මිදුල් ඇමදීම, කුටි පිරිසිදු කිරීම, දානශාලාවේ ක්‍රියාකාරකම්, රෝගී භික්ෂූන්ට උපස්ථානය කිරීම, බුදුමැදුරේ පූජා කටයුතු, වැඩිහිටි භික්ෂුවන්ට ආගන්තුක ආගන්තුක භික්ෂූට උපස්ථාන කිරීම යන මේවා භික්ෂුව අනිවාර්යයෙන්ම කළ යුතුය. ආරණ්‍යයේ පැවැත්මත් පිරිසිදුභාවයත් තමා තුළ මාන්‍ය වැනි කෙලෙස් දුරු කර ගැනීමට වත අතිශයින් උපකාර වේ. මාන්‍ය අහංකාරකම උඩඟු බව ඇති කිසිවෙකුට භාවනාවෙන් ප්‍රතිඵල ලැබිය නොහැකිය. එවැනි අය මඟ වැඩූ කල්යාණ මිත්‍ර ගුරුවරයෙක් දෙන නිවැරදි උපදේශයට වඩා ඉහළින් යෑමට නිතරම තමා ගුරුවරයා වීමටත් සිතනු ඇත. අනුන්ට සවන් දීමට කැමැති නොවනු ඇත. නිවීම සඳහා යන ගමනේදී උස් පහත් දුප්පත් පෝසත් ලොකු කුඩා ඕනෑම දෙයක ඉගෙනීමට යමක් ඇතිනම් එය ඉගෙන ගැනීමට අපි දක්ෂ විය යුතුය. මාන්‍ය ඇති තැනැත්තාට මේ කළ නොහැකිය මේ සියල්ලටම බෙහෙත වතේ. ඔබ වැසිකිළිය පිරිසුදු කරන විට ඔබ පිරිසුදු කරන්නේ වැසිකිළිය බව නොසිතිය යුතුය. ඔබ සිටිය යුත්තේ ඔබ පිරිසිදු කරන්නේ ඔබගේ සිත බවයි. ඔබ මිදුල ඇමදීමේදී මිදුල අමදින බව ඔබ නොසිතිය යුතුය. ඔබ සිටිය යුත්තේ ඔබ අමදින්නේ ඔබගේ සිතේ ඇති කුණු බවයි. නිවන් මඟට සිත පිරිසුදු කරගත යුත්තේ මෙසේය. මාර්යාගේ ස්වභාවය ඔබට ලකුණු සහ හොඳ නම ලබා දීමට ඔබ පෙළඹවීමය. ඔබ ලකුණු දිය යුත්තේ මාර්යාට නොව ඔබගේ නිවන් මඟටය. ඔබ සිටිය යුත්තේ වැසිකිළිය කිසිවෙක් නොසෝදා ඇත්තේ මිදුල කිසුවක් අතු නොගා ඇත්තේ ඔබේ මේ යහපත සඳහා බවයි. ඔබ ඒ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත යුතුය. මෙවැනිවත් ඔබ මඟහරිනට ඔබේ සිත කුණු අසූචි වැනි කෙලෙස් වලින් දිනපතා පිරෙන බව වටහා ගත යුතුය. කුණු වලින් පිරුණු සිත මායයට හොඳ තෝතැන්නකි. සෑම විටම ස්ථානයේ සිටින වැඩිපුරම පඩික්කම් සෝදන වික්ෂ වීමට ඔබ මැලි නොවිය යුතුය. නිවන් මාගේ හික්මෙන වික්ෂ සෑම විටම නිහතමානීකමේ උපරීමේ සිටිය යුතුය. කෙනෙක් ඔබගේ හිසට අතසේදුවද එය ඔහුගේ ස්වභාවයයි සිතා ඔබ ඔබේ ස්වභාවය තුල නොගැටී සිටිය යුතුය. ඔබ හැමෝටම පසුපසින් සිටීමටත් දහසක් දේ ඔබ දන්නවා වුවද කිසිවක් නොදන්නෙක්සේ සිටි පිරිස ඉදිරියේ හැසිරිය යුතුය. ඔබ ගොළුෙක් නොවේ. අහන දෙයට පිළිතුරු දෙන අයෙක් විය යුතුය. මෙසේ ඔබ හැමෝටම පසුපසින් යෑමට කිසිම පැකිලීමක් දැක්විය යුතු නැත. පසුපසින් යන්නාට සෑම විටම ඉදිරියෙන් යන අය දෙස බලා යෑමත් ඉගෙනගත හැකිය. ඉදිරියෙන් යන සියල්ලන්ගේම ගුණ අගුණ හැසිරීමේ අංග චලනීය ස්වરૂපය විවිධත්වය නිරීක්ෂණය කළ හැක්කේ පසුපසින් යන්නාටය. ඒ අයගේ හොඳද නරකද ඔබ බැහැර කළ යුතුය. සියල්ලන් තුළ ඇත්තේ සතර මහා ධාතුන්ගේ විවිධත්වයක් පමණක් බව දැකිය යුතුය. තමා අන්තිමයා වීමෙන් ලද අවස්ථාවෙන් ඔබ ප්‍රයෝජනය ගන්න. තමා අන්තිමයා වීමෙන් Tamanට හැමෝම දකින්නට ලැබීමත් ඉදිරියෙන් යන අයට තමාව දකින්නට නොලැබීමත් ඔබ ලැබූ වාග්යක් බව දකින්න. ඔබ අහිංසක ලෙස මෙම ලෝක ධාත්ව තුළ මිනිසෙකුට යැකි ශ්‍රේෂ්ඨම ගමන යන විට වැඩිහිටි ස්වාමීන් වහන්සේලා ඔබෙන් අසාවි. ආයස්මතුන් මහන් වුණාට මොකුත්ම දන්නේ නැහෙනේ. සිවුරු හැරලා යන්න හිතාගෙන ඉන්නේ වැනි ප්‍රශ්න. එවැනි අවස්ථාවලදී ඔබ නොදන්නා බව හංගවන්න. ඔබ දන්නා බව කියන්නේ ගියොත් ඒ වැඩෙන්නේ මාන්නයමයි. ඒ ප්‍රකාශය කරන්නේ මාර්යාය. ඔබ කලබල නොවන්න. ඒ හිමිවරු කියන දෙයට නියතමානීව සවන් දෙන්න. ඔබ මේ සියලු ක්‍රියාකාරකම් ඔබට අයිති දේවල් නොවන නිසා අතහරින්න. අනුන්ගේ දේවල් ඔබ ඔබේ කර නොගන්න. ඔබගේ මේ අත්හැරීමේ ක්‍රියාව දැනගත යුත්තේ ඔබම පමණකි. දෙවැන්නෙක් එය දැනගතහොත් ඒ ක්‍රියාත්මක වූයේ මායයයි. නිවීම ඔබ තනිවම යා යුතු ගමනකි. අවසානයේ ඔබද ඔබට අතහැරෙනු ඇත. ඔබද ඔබට අතහැරෙන මොහොත භව ගමන නිමවන මොහොතයි. මේ ජයග්‍රහණයට මඟ වියදම් දෙන්නේ වත බව දෙවරක් නොසිතාම ඔබ දැනගත යුතුය. මඟ වියදම යනු නිහතමානීකමයි. නිහතමානීකමේ උපරිමේ මමත්වයේ නිවීමයි. බුලත් කළ බැඳුන පඩික්කම මූත්‍රා කහට බැඳුණු වැසිකිළිය මකුල් දැල් බැඳුන දානශාලාව නිවීම සඳහා අවශ්‍ය කලමන ඇත්තෙන් බව අමතක නොකරන්න. මමත්වයේ නිවීම සැබවින්ම ඔබට අත්දැකිය හැක්කේ නිහතමානීකමේ උපරීමයට ඔබ පැමිණි කල්හිමය.